හොඳයි එහෙනම් අද දවසේ සාකච්ඡාව අපි නිමා කරමු ලබන සතියේ අපි පටිච්චසමුපාදයේ ඉතිරි කාරණා පිළිබඳව කාල වේලාව හැටියට පැහැදිලි කරගනිමින් ධර්ම සාකච්ඡාව සිද්ධ වෙනවා. ඉතින් අද දවසෙත් බොහෝ දෙනෙක් සහ සම්බන්ධ වුණා. මේ මාතෘකාව යෝජනා කළ අපේ අනුබුද්ධ ස්වාමින් වහන්සේටත් අද දවසේ සහ සම්බන්ධ වෙමින් වටිනා දහම් පැන විමසලා මේ සාකච්ඡාව හැම දිනාටම අර්ථ සම්පන්න තත්වයට පත්කරන්න සහ සම්බන්ධ වුණු අයටත් සහභාගී වුණු සියලු දෙනාටම මේ ධර්ම දේශනාවේ ධර්ම සාකච්ඡාවේ කුසලය ප්‍රඥාව අවදි කර ගැනීම පිණිස හේතු වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කරන්න මේ කුසලය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම දරුවන් සරණයි දෙකකටත් අධික කාලයක් අප වෙනුවෙන් ධර්මයේ දේශනා කළ සහ අපගේ ගැටළු වලට පිළිතුරු සැපිය ඔබ වහන්සේට මේ කළා වූ කුසල කර්මේ පතන්නා වූ කාලයකදී පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු අවසරයි